රාග දේශ මොහ තියෙනකොට කියන්න පුළුවන් නම් අද සුද්ධ කියනවා ඒක. එදන් අද මේ ලෝකේ මේ ලෝකේ මිනිස්සු පුදුම විදියට මේ හැමදේම හොයන මිනිස්සු. ඊළඟට මේ මිනිස්සු මේ enlightenment කියන වචනය අල්ලගෙන එක එක විකාර කියන මිනිස්සු. හැබැයි රාග දේශ මොහ තුලින් මේ මිනිස්සු කියන ඔක්කොම ඒක කලවම් වෙලා තියෙනවා. ඒක ඉක්මවා ගිල්ල නැහැ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා බලද්දී හරි පැහැදිලි ඒ දේශනා වලට රාගය මිශ්‍ර වෙලා නැහැ. ද්වේෂය මිශ්‍ර වෙලා නැහැ. මෝහය මිශ්‍ර වෙලා නැහැ. උන්වහන්සේගේ දේශනාවල ඇනුම් බැනුම් හින්ට් පාස් කිරිල මුකුත් නැහැ. උන්වහන්සේ ඉලක්ක කරන දේ දේශනා කරනවා. රහතන් වහන්සේලාත් ඒක කළා තියෙනවා. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා ඔබ ඔබේ කාලේ පොඩ්ඩක් හරි අරගෙන මේ මනුස්ස ජීවිතේ ඔබ ඒක කියවන්න පුරුදු වුණොත් ඔබට තේරෙවි මම මේ කියපු ඒවා ඔබට තේරෙවි. ඒ කියන්නේ මේ බුද්ධ දේශනා ඒකාන්තයෙන්ම විරාගී හිතක ඇති අදහස්. අවබෝධ කරපු හිතක ඇති අදහස්. අවබෝධ කරපු හිතක් අවබෝධ කරන ක්‍රමේ අල්ලගෙන කියන අදහස්. මොකද ඒක හරි පැහැදිලි. උන්වහන්සේ දේශනා කරන විදිය. ඒ කියන්නේ දැන් අවබෝධ කරන ක්‍රමේ අවිචන කෙනෙක් කියන්නේ සමහරට මේක කරලා බලන්න. මේක වෙන්න පුළුවන්. උන්වහන්සේ දේශනා කරන්නේ එහෙම නෙමෙයි. උන්වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මා මේ ධර්මයේ දේශනා කළේ අවබෝධ කරලයි. මානිනි මම මේ ධර්මයේ දේශනා කළේ විශිෂ්ට ඥානෙ උපදවාගෙනයි. අභිඤ්ඤේ අභිඤ්ඤාහම් වික්කවේ ධම්මං දේශේ මේ නො අනබිඤ්ඤාය. මානිනි මම මේ ධර්මයේ දේශනා කළේ අවබෝධ කරලයි. සනිදානං වූ වික්කවේ ධම්මං දේශිස්සා මෙනෝ අනිදානං මහණෙනි මම මේ ධර්මය ඔබට දේශනා කරන්නේ කරුණු සහිතවයි. කරුණු රහිත නොවේ. සප්පාටිහාරියන් වූ භික්කවේ දමන් දේශිසමිනු අප්පාටිහාරියන්. මහණෙනි මම මේ ධර්මය දේශනා කරන්නේ මේ හාස්කමකින් යුක්තවයි කියනවා. ඒ හාස්කම තමයි ඒ ධර්මය අහනකොට අවබෝධ වෙන්නේ. ඒක හරිය පුදුම විදියට උන්වහන්සේ දේශනා කරනවා. එක දවසක් මිනිස්සෙක් ආවා. ඇවිල්ලා කියන භාගතුන් වහන්සේ හරි ප්‍රසිද්ධයි ඔබ වහන්සේ දුක ගැන කියනවා කියලා. භාගතුන් වහන්සේ මට මේ දුක ගැන කියන්න මං ආසයි තේරුම් ගන්න. පුණ්‍යහසේ වදාලා ගාමිණී ඔබ ඔබට මං අතීතයේ මෙහෙම වුණා දුක කියලා ඔබට කිව්වොත් ඔබ කියාවේ ඒක අතීතෙට ගිය එකක් නේ. ඒක දැන් වැඩක් නෑ කියලා. අනාගතයේ දුක මෙසේ වන්නේය කියලා කිව්වොත් ඔබට හිතේවි තාම ඒක වෙලා නෑනේ. ඒක වැඩක් නෑ කියලා. මම ඔබට කියන්නම් මේ දැන් දකින දුක. එහෙමයි මට කියන්න කිව්වා. ඊට පස්සේ ආවා ඔබේ පුතා නෑ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආවා. එතකොට ඔබ කියන්න ඔබට ඔබ බඳපු බිරිඳ ලැබුණේ ඔබ ඔබ බඳපු බිරිඳට ඔබට ආදරය ඇති උනේ ඒ බිරිඳ දැක්කට පස්සේද දකින්න ඉස්සලද කියලා ඇහුවා. අනේ ස්වාමීනි මට එහෙම කෙනෙක් හම්බ වෙයි කියලා මම හිතුවේ නැහැ. දැක්කට පස්සේ තමයි මගේ හිතේ ආදරය හටගත්තේ කිව්වා. එතකොට ආයෙනම් දැන් බලන්න ඔබට දැක්කට පස්සේ ආදරය හටගත් එක තමයි විබන්ධනය කියන්නේ. එතකොට ඒ බිරිඳ බැරි විතාවත් අසනීප වුණොත්, කරදරයකට වැටුණොත්, මරණයටපත් වුණොත් ඔබට දුකක් හටගන්නවද නැද්ද කියලා. ස්වාමීනි මට දුකක් හටගන්නවා කිව්වා. ඇයි ඔබට දුක හටගන්නේ? ඒ බිරිඳ ගැන මගේ හිතේ තියෙන බැඳීම. එතකොට ඒක හරියි. ඔබට තව කවුරු හරි කෙනෙක් මැරෙනවා නම් දුකක් හට ගන්නවා නම් ඒකට හේතුව මොකද්ද? භාග්‍යතුනාසේ ඒකට හේතුව එයා කරේ තියෙන බැඳීම. එතකොට තවත් ලෝකේ ඉන්නවද මැරෙනවා කෙලවරක් නැතුව ඔබේ දුක හටගන්නේ ඔබට ඒක ගාණක්වත් නැහැ. එහෙමයි තියනවද? භාග්‍යතුන්ස එහෙමයි තියනවා. ඒ මොකද? ඊයයි කෙරේ මගේ හිතේ බැඳීමක් මොකුත් නැහැ කිව්වා. එහෙනම් තීරුම් ගන්න කිව්වා දුක උපද්දවන්නේ බැඳීම. ඊට පස්සේ ගා භාග්‍යතුන් වහන්සේ මේක හරි. මට පුතෙක් ඉන්නවා. එයා හොස්ටල් එකක නවත්තලා ඉන්නේ. නිවාඩු කාලට එයාව යවන්න යවන්න එකගෙන සේවකයෙක් යවනවා. සමහර කාලට රෑ වෙනවා. එන්න. මගේ papuව ගැහෙනවා කිව්වා. මම මග බලාගෙන ඉන්නවා කිව්වා මේ ළමයාට අනුතරක් වෙන්න නම් එපා කියලා. මට දැන් තේරෙනවා කිව්වා බැඳීම තමයි කිව්ව මගේ මේ දුක හද හද දෙන්නේ. දැන් මේ දුක හද හදා දෙන බන්ධනය බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරගෙන යනවා. ඒ විග්‍රහ කරගෙන යනකොට විග්‍රහ කරගැනීමේ හැකියාව තියෙන කෙනා ඒක ආબોධ කරනවා. විග්‍රහ කරගැනීමේ හැකියාව නැති එක්කෙනාට මොකද කරන්නේ? ඉතින් ඒ නිසා ඔබට මතකද මම මුලින්ම කිව්වා මේ ධර්මයෙන් ඇතුළ විමසන්න උගන්වනවා කියලා. බලන්න ඇතුළ විමසලා ඇතුළ නිරවුල් කරගත්ත කෙනා හරි පුදුම කෙනෙක්. දවසක් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා චාරිකා වැඩ. වැඩලා එක්තරා ස්ථානයක නවාතැන් ගත්තා. සමහර තාවකාලික නවාතැන්. අන්තිමට පිටිපස්සෙන් වැඩියා රාහුල පුංචි ස්වාමීන් වහන්සේ. කාවි කවුද? බුදුරජාන් වහන්සේගේ ගිහි කාලේ පුතා රාහුල කියන රාජකුමාරයා. ප්‍රින්ස් රාහුල නිකන් කෙනෙක් නෙමෙයිනේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ දැන් රාහුල ස්වාමීන් වහන්සේ දැන් බැලුවා මේ සීත කාලේ බැලුවා මේ නවාතැන් ගන්න තැන නෑ. ඔක්කොම පිරිලා. ඔක්කොම ස්වර්ණාසල ඒවේ නවාතැන් අරගෙන. උන්වහන්සේ දැන් බැලුවා මේ කරදර කරන්නත් හොඳ නෑ. මම කියන්නත් හොඳ නෑ. මම කොතනද ඉන්නේ කියලා. බලද්දී උන්වහන්සේ දැක්ක తాවකාලිකව හදලා තියෙන වැසිකිළියක් පොඩි වහලක් ගහලා. උන්වහන්සේ ඊමීට මේ වැසිකිළිය ඇතුළට වැඩියා. වෙරළ පැත්තකින් වකුටු වෙලා වාඩි වුණා. ඇස් පියාගත්තා. දැන් කාලේ ගෙවනවා. පාන්දර නැගිටලා බුදුරජාණන් වහන්සේ වැසිකිළියට වඩිනවා. අපේ බෞද්ධ සිරිත තමයි බුදුරජාණන් වහන්සේ අපට කියා දීපු සිරිත. අපි එකපාරට ගිහිල්ලා වැසිකිළිය දොර අරින්නේ නැහැ. එළියේ ඉඳලා උග්‍ර පාදනවා. එතකොට ඇතුලේ ඉන්න එක්කෙනා උග්‍ර පාදනවා. එතකොට නිශ්ශබ්ද ඉන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ උග්‍ර පෑතුව. ඇතුලේ උග්‍ර පාදනකට ඇහෙනවා පුරුදු හඬක්. කවුද කියලා ඇහුවා. ස්වාමීන් මම රාහුල කියලා දොර අරගෙන එළියට එනවා. ඇයි රාහුල මේ? ස්වාමීනි නවතින්න තැනක් තිබුණේ නැහැ කිව්වා. එතකොට බලන්න කෙලස් තිබ්බ කෙනෙක් නම් කොච්චර කම්පා වේද? ඇයි මේ රාජකුමාරේ රම්මිසුරම් මිසුබ කියන මාලිගා තුනක සුරසප විඳින්න තිබිච්ච කුමාරයා. ඒ සියල්ල අත්තරලා පැවිදි වෙලා ධම්මගිය යනවා. වෙන කෙනෙක් නම් ආ ඔක්කොම පිරිස රැස් කළා. හොඳ දේශනාවක් දෙයිනේ. ඊළඟට යා ෂොක් එක වැදිලා ප්‍රෙසරුත් වැඩි වෙයි. නේ? වෙන කෙනෙකුට මොනවා වෙයිද දන්නේ දැන් බලන්න මේ නිකලිස් අයගේ ලෝකේ අපිට තේරුම් ගන්න අමාරුයි. ඒ වුණාට මේ ලෝකේ හරි අමුතු සුන්දරත්වයක් තියෙනවා. අපිට ලං වෙන්න බැරි. අපිට ලං වෙන්න බැරි සුන්දරත්වයක් තියෙනවා මේ නිකලිස් අයගේ ලෝකේ. ඉතින් මේ සිද්ධි බලද්දී හරි පුදුමයි උන්වහන්සේ හැම එකටම මූණ දෙන ආකාරයේ වෙනස් නොවන සිතකින්. ඒක උන්වහන්සේගේ සම්බුද්ධ චරිතයේ පුරා පේනවා. විහිද පේනවා. ඒ බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ ජීවිත තුළ රහතන් වහන්සේලාගේ ජීවිත පුරා විහිදිලා පේනවා. ඒ නිකලස් බව. එතකොට අපිට සතුටු වෙන්න පුළුවන්. අනේ මම බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ ගියේ මේ නිකලිස් හිතක් තිබිච්ච අරහත්ත්වයට පත් වූ මුනිවරයෙක් නේද? ඒක පුළුවන්ද හේතු දන්නේ නැතුව කරන්න? ඒක කරන්න බෑ. දැන් අපි ගත්තොත් අපි පොඩි පොඩි කාලේ අපිට කියනවා අනේ පුතේ බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ කියලා. අපිත් කිව්වා. වැඩපළ ඉස්කෝලේ යද්දි ආ පන්සල් ගන්න කියලා කියනවා. පන්සිල් ගන්න නමස්කාර කියන්න කියනවා. අපිත් කියන ළමයි පන්සිල් දෙනවා. ඊට පස්සේ යම්කිසි කටයුත්තක් කරන්න ගියාමත් අපි පන්සිල් ගන්නවා. බුදුන් වඳින එකටත් අපි කියන්නේ පන්සිල් ගන්නවා කියලානේ. නැද්ද? මේ නිසා ඒක අපි නිකන් ඒක අපි කාලය තිස්සේකලී අවබෝධයකින් නොවේ. එතකොට අර අවබෝධයකින් අපි අවබෝධයක් පැහැදීම කරුණු සහිතව ඇති වුණා නම් අපිට හැමදෙස්සේ මේක හිතට එනවා. හිතට එනවා ඒක. ඒක ඒකේ තියෙන විශේෂත්වය. තුමුණාංශයේගේ දේශනාවල තියෙනවා මහණෙනි මම මේව කාගෙන්වත් අහලා කිව්ව නෙවෙයි මම මේක මාතුලින්ම අවබෝධ කරලයි මම මේ කියන්නේ. නිරය ගැන විස්තර කළා උන්වහන්සේ නිරේ ගන්න ඕක හොඳට බලන්න අර ඔබ දන්නවනේ එංගලන්තේ මහත්තයෙක් නිරේ ගියා ළඟදී. එංගලන්තේ මහත්තය නිදාගෙන හිටියේ heart attack එකක් හැදුනා. එයා මැරිලා විනාඩි 23ක් නිරේ. ආයමත් එයාට ආය පණ ආවා. පණ ඇවිල්ලා පණ ආවේ අර නිරේ ගියපු මතකයක් තික්කයි. හෙල් කියලා ගහන්න ගහලා YouTube යන්න එයා මේ විනාඩි 23 කරන විස්තරේ දේවදූත සූත්‍රයේ තියෙනවා. එයා කියනවා එයාට හරි පාස් අකරතැබ්බෙකට යමෝන දුන්නා. එයා ඇවිල්ලා එයාගේ වයිෆ්ට කිව්වා මං හරීම පුදුම තැනකට ගියා බිමත් යකඩ වටෙත් යකඩ උඩත් යකඩ ඔක්කොම රත් වෙලා කිව්වා. ඉන්න බෑ. මේක ඉන්නකේ අමුතු සත්තු జాතියක්. හරීම ඇබ්නෝමල් ක්‍රියචර්ස්ලා ඉනක හොයන්න බෑ මේගොල්ලෝ කවුද කියලා. ඒගොල්ලෝ හරි දරුණුයි කිව්වා. එයා කියන මං හැමතිස්සෙම බලාපොරොත්තු වුණා මේගොල්ලන්ගේ අනුකම්පාව. නමුත් they are merciless. අනුකම්පාව මුකුත් නෑ කියලා ඒගොල්ලන්ගේ. ඊරවස කියනවා මට ඇති වුණා පිපාසයක්. මට එදා තමයි තීරුණේ වතුර බිඳුවක් කොච්චර වටිනවද කියලා. දැන් මෙයා මේව විස්තර කරගෙන යනකොට ඒගොල්ලෝ ආගමේ පවුලක්. ඒගොල්ලෝ මේක හොයනවා හොයනවා හොයනවා හොයනවා බයිබලේ නැහැ. විස්තරේ නැහැ. ඊට පස්සේ ආගෙන අර කවුද ඇවිල්ලා කිව්වා ඵලයක්. ඇදලා ගත්තේ ආවා. ඇදලා නම් කිව්වා ඵලයන්. ගිහිලා කියාපා මනුස්ස ලෝකෙට. දැන් එයා හැම තැනම යනවා මේක කියෝ කියෝ. දැන් බලන්න මේ මිනිස්සුන්ට එහෙම අපිට නම් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව තියෙනවා. ඒ මිනිස්සු ඊට පස්සේ සභාවලට ගියාට පස්සේ එයා කියනවා එයාගේ නෝනා ඉස්සෙල්ලා කියනවා මම දන්නේ මගේ මහත්තයා මේ කතාව කියන්නේ. අපි ඔක්කොම හරිම එක්සයිට් වුණා මේක අහලා. ඊට පස්සේ මේකේ තියෙනවා there is something to think කියලා ඊට පස්සේ කියනවා මේක මේ මේ කාරණේ ඕගොල්ලෝ බලාගෙන යන්න මේ කියන්නේ මොකද්ද කියලා ඔබ තේරුම් ගන්න අපිට තේරෙන්නේ නැහැ මේක කියනවා හරීම නියතමානි මිනිස්සු අපේ රටේ සිංහල කෙනෙක් මේක කිව්වනම් අපි ඒක ඉස්සරහට දාන්න හදුවනම් අපිට හොඳට ලුණ මුල් ඇතුව බැනුම් අහන්න හම්බ වෙනවා. කාගෙන්ද? බෞද්ධයන්ගෙන්. ඒ මොකද හේතුව? ඒ මිනිසුන්ට විශ්වාස නැහැ. දන්නේ නැහැ බුදුරජාන් වහන්සේගේ දැනුම. ඊර්වසික ආ ඌව වැඩ නැහැ කියද? අපාය, පෙරේත ලෝකේ, නරකයේ, මනුස්සලේක ඔක්කොම තියෙන කොහෙද කියන කියන්නේ. ඔක්කොම මෙහි කියයි තියෙන්නේ. ඕල් මොරොන්දම් වෙලා. එතකොට මේ බුදුරජාන් වහන්සේ මේ දේවදූත සූත්‍රයේ දේශනා කළා කියනවා මහණෙනි මේක ඇත්ත මේක මම කියන්නේ කාගෙන්වත් අහලා නෙවෙයි මම මේක දැක්කා මම මේ විදිහට මේ සත්‍යය විඳවනවා මම දැන් හරි ලස්සන වචනයක් එක පාවිච්චි කරනවා ඒගොල්ලෝ එතනට රස දෝ රසය හොයාගෙන ගිහපු අය කියනවා රස හොයාගෙන ගිහිල්ලා වැරදිලා කියන නිරේ යන්නේ. මම මේක දැක්කා කියනවා. එතකොට අර බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වය විශ්වාස කරන කෙනාට උන්වහන්සේ පෙන්වන දේ අපට විවෘත කරලා දෙන ලෝක හරි පුදුමයි. උන්වහන්සේ තමයි අපිට නිරේ කියන එක හොඳට ඇස් දෙකෙන් බලනවා වගේ පෙන්වලා දුන්නේ. ඊට උන්වහන්සේ දේශනා කරන ඉරිඩන පාර. ඒ දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට මිනිසෙක් එනවා. ඇවිල්ලා අහනවා භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මායා දන්නවද කියලා. උන්වහන්සේ දේශනා කළා මම මායා දන්නවා කිව්වා. එනකොටම මායාකාරී කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා ඔබ දන්නවාද කෙනෙක් සතුන් මරණ විදිය? දන්නවා කිව්වා. එනකොට සතුන් මරණ කියලා. නෑ කිව්වා මං සතුන් මරන්නේ නෑ. මං දන්නවා මරණ විදිය. ඒ වගේ තමයි කිව්වා තථාගතයන් වහන්සේ මායා දන්නවා මායාකාරී නෙමෙයි කිව්වා. එතකොට උන්වහන්සේ උන්වහන්සේගේ දේශනා තුලින් හැමතිස්සෙම පෙන්වලා දෙනවා අර අවබෝධ කරපු දේ. උන්වහන්සේ දේශනා කරනවා නිරයක් දාන්නවා, නිරිට යන පාරක් දාන්නවා. ඒ නිසා උන්වහන්සේ කියන්නේ මෙන්න මෙයා මේවා කරන්න එපා. තිරිසන් ලෝකෙත් දාන්නවා, තිරිසන් ලෝකෙට යන පාරක් දාන්නවා. ඒ නිසා කියනවා මේක කරන්න එපා. ප්‍රේත ලෝකෙත් දාන්නවා, ප්‍රේත ලෝකෙට යන පාරක් දාන්නවා. ඒ නිසා කියනවා උන්වහන්සේ මේක කරන්න එපා. දිවි ලෝකෙ දාන්නවා, දිවි ලෝකෙට යන පාරක් දාන්නවා. ඒ නිසා උන්වහන්සේ කියනවා මේක කරන්න. එතකොට දිවි ලෝකෙ යනවා. බ්‍රහ්ම ලෝකේ ගැනත් දන්නවා. බ්‍රහ්ම ලෝකෙට යන පාරක් දන්නවා. උන්වහන්සේ දේශනා කරන්න මේ විදිහට කරන්න බ්‍රහ්ම ලෝකේ යනවා. නිවනක් දන්නවා. නිවනට යන පාරක් දන්නවා. මේක කරන්න නිවන නවතින්න කියනවා. උජුකෝ නාම සෝමග්ගෝ. ඒ ඍජු මාර්ගය උන්වහන්සේ පෙන්වා දෙනවා නිවනට යන. මේ විදිහට මේ විදිහේ ශාස්ත්‍රූරේ පින්වත්නි ලේසියෙන් හම්බ වෙන්නේ නැහැ කෙනෙකුට. කලාතුරකින් මිනිසෙකුට හම්බ වෙන්නේ. උපදන්නා ඇති ලෝකේ කෝටි 600කට වඩා දැන් ඉන්නවනේ නේ ජනයා. මේ ජනයාගෙන් බොහෝම අල්ප පිරිසකට තමයි මේ දුර්ලභ වාසනාව ලැබිලා තියෙන්නේ. ඉතින් මේ වාසනාව මේ එක එක දේවල් පටලෝගෙන අපිට මිස් වෙලා ගියොත් අපිට මේක මගහැරිලා ගියොත් ආයේ කවදා අපිට ඒක හම්බ වෙද කියලා කියන්න බෑ. මොකද අපිට මේ ලෝකේ අපි දන්නේ නැහැ දැන් ඔබ ඔබෙන් ඇහුවොත් දැන් ලංකාවේ ඔබ පුංචි කාලේ ඉස්කෝලේ යද්දී කවුරුවත් හිතුවද ප්‍රංශේ එන්න කියලා ඇහුවොත් මොකක් වෙන්නේ නැද්ද ලැබෙන උත්තරේ නෑ කියන එක නේ එහෙනම් තමන් හිතපු නැති දෙයකට තමන් මුණ දුන්නා හිතපු නැති ගමනක් ආවා සමහර විට හීනකින්වත් හිතපු නැති රසාවක් කරන්නේ ඉතින් මේ ජීවිතේම හිතපු නැති දේවල් සිද්ධ වෙනවා නම් මරුණට පස්සේ හිතපු නැති කොච්චර දේවල් සිද්ධ වෙයිද? ඒ නිසා අපි හිතාගෙන ඉන්න දේ නෙමෙයි මේ ජීවිතේ සිද්ධ වෙන්නේ. මේ ජීවිතේ අපි කවුරුවත් සැලසුම් කරපු දේවල් සමහරට අපිට සාමාන්‍ය යම්තාක් දුරට අත්පත් කරගන්න ඇති. නමුත් හිතපු විදියට නෙවෙයි. ඒ නිසා පින්වත්නි මේ ජීවිතේ සිද්ධ වෙන දේවලුත් හිතපු විදියට නෙවෙයි. එහෙනම් මරණ මරුණට පස්සේ කොහෙත්ම අපට ඒක තේරුම් ගන්න බෑ. එහෙනම් අපි මැරෙන්න ඉස්සර වෙලා මේ ලැබිච්ච ජීවිතයේ තියෙන ලොකුම ලාභය හැටියට සලකන්න ඕනේ මේ බුදුරජාණන් වහන්සේව හඳුනා ගැනීම. ඒ බුදුරජාණන් වහන්සේව හඳුනා ගත්තොත් උන්වහන්සේ සද්ධාති තත බුද්ධ දේශනාව හරි ලස්සනයි. සද්ධාති තථාගතස්ස බෝධින් තථාගතයන් වහන්සේගේ අවබෝධය ගැන හිතේ පැහැදීම ඇති කරගන්නවා කොහොමද ඒ ඉතිවිසෝ භගවා අරහං මේ භාගතුන් වහන්සේ ඔව් නිකලස් රාග දේශ මොහ නැහැ අරහං කියන්නේ ඒක සම්මා සම්බුද්ධයි ගුරු උපදේශ රහිතව ඔව් කාකින්වත් උපදේශය නැතු උන්වහන්සේ අවබෝධ කළා ඒක හරි පැහැදිලි එහෙම තත්ත්වයක් තියෙන කියලා උන්වහන්සේ කායින්වත් උපදේශ අරගෙන කරපු අවබෝධයක් නෙවෙයි කියලා පේනවා මේ තාක් ලෝක කිසිම කෙනෙක් මේ વિશે කතා කළා නැහැ. තමා අවබෝධ කරගන්න વિશે. දැන් අපි දන්නවා ලෝකේ ඕනතරම් තියෙනවා මේ රිලිජියස් මූවමන්ට්ස්. අපි ගාස්තොත් Hindu ආගමේ තියෙනවා, ක්‍රිස්තියානි ආගමේ තියෙනවා, ඊළඟට යුදෙව් ආගමේ තියෙනවා, ඊළඟට එක එක සයන්ටොලොජි කියලා අලුත් එකක් ඇවිල්ලා තියෙනවා. කෙලවරක් නැහැ. හැබැයි ඔක්කොම ආන්තෝ ජටා බහි ජටා. ඇතුළෙත් අවුල පිටත් අවුල. මේ අවුල නෑන්න බෑ. දැන් මම දන්නවා මේ සමහර ඉන්දියාවේ හරි සුපිරි දේශන තියෙනවා සාදුවරු. හිමාලේ. මිනිත් යනවා ඉතින් ලොකු ලොකු හෝල් වල කරන්නේ. අපි ඔය ඇවිදින කාලේ අපි යනවා වහන්න. කිසි දෙයක් නැහැ. එක දෙයක්ම පැටලෙනවා. එක එක වෙලාවක කියනවා මේ සියලු ප්‍රශ්න වලට මුල මම කියනවා. ඊළඟටම යා කියනවා. ඊළඟ මොහොතේ කියනවා. නමුත් ආත්මය කියන්නේත් මම කියනවා. එකම දේ පටලවනවා මිසක් ඒ පැටලිල්ලේ පැටලි පැටලි යනවා මිසක් ඒක ලියා ගන්න බෑ. යම් කිසි කෙනෙක් මේක ලිහනවා නම් ලියන්නේ බුද්ධ දේශනාවෙන්මයි. එනිසා මේ ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා එක තැනක බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය රජගහ නුවරේ ගල්ලෙනක ඒක තාපසයෙක් ආවා. අවිල කිව්වා භාග්‍යවතුන් වහන්සේ මම සියලු දෘෂ්ටි ෘචි කරන්නේ නැහැ කිව්වා. දෘෂ්ටි කිව්වේ මතවාද. සියලු දෘෂ්ටි ෘචි කරන්නේ නැහැ කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ ආනවා සියලු සියලු දෘෂ්ටි ෘචි කරන්නේ නැහැ කියන දෘෂ්ටි ෘචි කරනව නේද? දැන් මම එකක් අතාරිනකොට එකකට අහු වෙලා. දැන් ඒ සිද්ධියත් එක්ක දීගණක කියන තාපසයා සවන් දෙන්න යමු වුණා. තිගුණාන්සේ එයාට හරි ගැඹුරු දේශනාවක් කළා අරමුණු ගන්නකොට අපේ මනසේ ඇතිවෙන වෙනස්කම් දකින විදියක්. අරමුණු අපි අයින් රූප බලද්දී, කනෙන් ශබ්ද අහද්දී, නාසයෙන් ආග්‍රහණය කරද්දී, දිවෙන් රස විඳිද්දී, කායට ස්පර්ශය ලබද්දී, හිතට සිතුවිලි හිතෙද්දී වෙන වෙනස්කම් අපි දන්නේ අපි ඔහේ යනනේ. අපි අරමුණට අහු වෙලා නෙන්නේ. ඇහෙන් රූප දැකද්දී අපි රූපයට අහු වෙනවා මිසක් ඒ රූපේ දකින වෙලාවට මේ සිද්ධ වෙන සිද්ධිය අපිට තේරෙන්නේ නැහැ. කන් ශබ්දයන වෙලාවට ඒකට අහු වෙනවා මිසක් අපිට තේරෙන්නේ මේ හිතේ ඇති වෙන වෙනස්කම. දැන් අපි දන්න මොහොතකට කලින් සද්දයක් ඇහුණා. සද්දය වුණා මිසක් අපි ඒ එක්කම හිතේ ඇතිවෙච්ච කලබලේ අපිට තේරුන්නේ නැහැ. මේ වගේ රසය දැනෙනකොට ඒ රසය අල්ලනවා මිසක් ඒ රසයත් එක්ක මේ මේ හිත ඇතුලේ වෙන වෙනස අපිට හොයාගන්න බෑ. සිතවිලිත් එහෙමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ එකක් එකක් ගානේ හොයන හැටි තමාව පෙන්වා දෙනවා. හැබැයි පින්වත්නි, ඒ කොටස උන්වහන්සේගේ තීසන ආශ්‍රයෙන් ඒක අල්ලගත්තොත් අපිට විශාල ලාභයක්. ඒ මොකද හේතුව? බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා අපි දිගින් දිගටම මේ සංසාරය යනවා කියලා. අපි මේ අද යාප ගමන නෙමෙයි. සමහර පුරුදු වල බලපෑම අපිට හිතන්න බෑ. අපිට තියෙන මේ ජීවිතය කියලා. ඔබ දන්නවා ඇති ඇමරිකාවේ තිබුණ එක ජනාධිපති කෙනෙක් හිටියා කොහේ ගියත් හොරකම් කරනවා. උදේට වෙනම පිරිසක් ඉන්නවා ඒකට බිල ගෙවන්න. පාටියකට ගියා කියමු මේට හැන්දක් දාගත්ත සාක්කුව. හැන්ද අඩුයි ඊපස්සේ එක්කන බිල ගෙවනවා. රජා වුණත් පුරුද්ද. දැක්කනේ මේ වගේ අපිටත් මේ වගේ පුරුදු ගොඩාක් තියෙනවා. හැබැයි පින්වත්නි අපි මේ පුරුදුත් එක්ක පැටලිලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම පටලවිලා අයින් වෙලා පුරුද්ද තිබ්බට ප්‍රශ්නයක් නැහැ. දැන් අපි ගත්තත් බුදුරජාන් වහන්සේගේ කාලේ හිටියා මේ සමහර රහතන් වහන්සේලා හිටියා මේ උන්වහන්සේලා මේ සංසාර පුරුදු බලපෑ උන්වහන්සේලාට. සමහරුන්ගන් සැරට කතා කළා. එතකොට බුදුරජාන් වහන්සේට පණිවිඩය යන උන්වහන්සේ කියන අහම් මොකුත් කියන්න එපා. ඒ නිකලස් කෙනෙක් කියනවා. සමහර විට කවියෝ වංගීසරහතන් වහන්සේ වගේ අය. ඒ කවිය කියන්නේ උන්වහන්සේගේ පුරුද්ද. උන්වහන්සේ බුදුරජාන් වහන්සේ හිටපු ගමන් උන්වහන්සේගේ කවි අහනවා. ගාථා මේ වගේ පුරුදු. දැන් සාමාන්‍ය ජීවිතේ අපි ගත්තොත් දැන් ඔන්න අපි ධර්මය හොයාගෙන යනකොට සාමාන්‍ය මිනිස්යාට තියෙන ආශාවක් තමයි මොකද්ද? තමන්ට තැනක්. තමන්ට තැනක් කියන එක කොච්චර බලපානවද කියන්නේ මේ ජීවිතේ. දැන් සමහර දවස්වල අපේ අහංගල සතහන් ඔය මාසික එක එක තැන් වල තියෙනවනේ. ලොකු හෝඩවල දැන් ඉතින් සෙනග රැස් වෙනවා දහස් ගාණක්. ඔන්න එක්කෙනෙක් ඇවිල්ලා ඔන්න පැත්තකින් වාඩි වෙනවා. වාඩි වෙලා දැන් එයා ධර්මියත් අහලා ඒ බිමත් හිතෙන් අල්ල ගන්නවා. ඊළඟ මාසෙ එනවා. ඇවිල්ලා ගානට එතන දුවගෙන ගිහලා වාඩිගෙන අයින අයින මෙතන මං හිටියේ. දැන් එයා යන්නේ ධර්මය අහන්නයි. නමුත් එයා දන්නේ නැහැ ධර්මය අහන්න ගිහිල්ලා එයා අහු වෙන්නේ මොකේදද? අර බිම් කඩට. ඊට පස්සේ හිතින් ඒක අයිති කරගෙන ඉන්නවා. ඊළඟ මාර්ගයා පාන්දර එනකොට වෙන කෙනෙක් වාඩි වෙලා සැර දාලා කියනවා කරුණා කරලා යන්න එතන මං හිටියේ. දැන් මොකද්ද මේ කිව්වේ? තමාට ධර්මයේද තමාට තැනක්ද? තමාට ධර්මයේද තමාට තැනක්ද? එතකොට මේ තමාට තැනක් හොයන මේ චූටි පටලැවිල්ල දැන් ඒක මහා විශාල පැටලවිල්ල නෙමෙයිනේ. නමුත් බැරි වෙලාවත් එයාට තමාචි කෙනෙක් සැරතල්ල කිව්වොත් ඔය යන්න ඔහෙට ඕන තැනකට මම වෙලාසෙන් ආවා. එතන ඉඳලා එයාගේ හිතේ ප්‍රශ්නේ වැඩ කරන්නේ නැද්ද? ධර්මය හොයාගෙන ආවිල්ලා. ඊට පස්සේ එයාට ඈත ගිහිල්ලා වාඩි වෙලා රවල බලනවා. තරහකාරියක් ඉන්නවා දැන් එතන. වෙන්න බැරිද? එතකොට බලන්න හැම තිස්සෙම මේ මනස ක්‍රියා කරන්නේ අර්බුදයක් හටගන්නයි. ඔබ දන්නවද මේ අර්බුදේ රහස? මේක තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. සක්කාය දිට්ඨිය හැම තිස්සෙම හොයන්නේ තමාට පිළිගැනීමක්. තමාට තැනක්. තමාට නමක්. මේ තමාට පිළිගැනීමක් හොයාගෙන යන්න කෙනාට යම් දවසක තමා කවුද කියලා වැටහෙයිද ඒ දක්වා යනවා. තමාට පිළිගැනීමක් හොයන්න ගිහිල්ලා ඔබ දන්නවා ඇති මාගන්ධියාට වෙච්ච හදිය. මාගන්ධියා කියන්නේ ලස්සන ගෑන් ළමෙක්. එයාගේ තාත්තා එයාගෙන හරි ආඩම්බරෙන් හිටියා. දැන් ඉතින් එයා තාත්තා කීයක හිටියා බලාපල්ලා මම මගේ දුව බඳලා දෙන්නේ මේ ලස්සන කැපෙන ආදීකුට. ලස්සන මනමාලයෙකුට තමයි බඳලා දෙන්නේ. දැන් දවසක් මේ මෙතුමා මාගන්ති බ්‍රහ්මණයා යද්දි දැක්කා අබිරූපවත් ලස්සන තරුණේ ආකර්ෂණීය රූපයක් තියෙන කෙනෙක් හොඳ අඩි 6ක් උස හොඳ සුරූපී කෙනෙක් වාරිලා ඉන්නවා. දැකලා ඉතෝරයි. මේන් ඉන්න මං හොයන කෙනා. ගෙදර ගිහිලා දුවලා ගිහිල්ලා බිරිඳට කිව්වා ආමිනේ දුවලා ඇස්ති කරන්න හරිය කෙන හම්බ වුණා. බොහොම මගේ කිව්වා. කියලා ඉක්මනට ලෑස්තිලා ආවා. එනකොට එතන නෑ. කොතනද හිටියේ මේ මෙතන කිව්වා. බලදි තියෙනවා පාසටහනක්. හාමිනේ බැලුවා පාසටහන නෝනා. බලලා යාට කතා කළකො මෙන්න මේ මේ බලන් මේ පාසටහන අපිට වැරදීමක් වෙලා. මේ කෙනා මේ ලෝකෙට අයිති නැහැ කිව්වා. ඒතර අපිට පේනවා ඒ කාලේ ඉඳලා තියෙන හොඳ ශිල්ප දන්න අයනේ. මේ ලෝකෙට අයිති නැහැ මෙයා කිව්වා. නෑ නෑ ওই මෝසල කතා කියන්න එපා අපි යන්. හොයලා බලමු. බලද්දී වෙන තැනක ගහකට වාඩි වෙලා ඉන්නවා. මේ පිරිස ගියා. ගිහලා කිව්වා පින්වත් ශ්‍රමණයන් වහන්සේ ඔය ජීවිතය අතාරින්න. මේ ඉන්නේ මගේ දුව. මේ දුවට තමයි සියලු දේපල අයිති වෙන්නේ. මා කැමති මගේ දුවේ දුවගේ සහකරුවා වෙනවා දකින්න ඔබ. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා පින්වත මගේ මම ලෝකේ බලන විදිහට මේ ලෝකේ මේ අපි ජී අපේ ඔක්කොම ශරීර මේ උපදාපු වාජන වගේ අසූචි පුරෝල ලස්සනට කැටයන් කරපු භාජන වගේ කිව්වා. දැන් උන්වහන්සේ දේශනා කළේ ඇත්තක්. එතකොට මේ අම්මා තාත්තා දෙන්නට එච්චර ඒක කලබලකුණෙත් නෑ තරහුණෙත් නෑ ගැටුණෙත් නෑ ඊරස අම්මා තාත්තා දෙන්න හැව එතකොට ඔබ මේ මනුස්ස ජීවිතේ දකින්නේ වගේ නම් නේ උපදාපු වාජන වගේ නම් අසුචි පුරවපු ඔබ මේ මනුස්ස ලෝකෙට වඩා එහා ලෝකෙක දිව්‍ය ලෝකෙක කෙනෙක් හොයනවාද? ටික ටික කතාවට වැටුණා. දැන් අම්මයි තාත්තා එතන නතර වුණා. දුවට අප්සෙට් ගියා. අන දුව හෙව්වා තමාට තැනක්. තමාට පිළිගැනීමක්. දැන් යා රූපේ නිසා යා අපේක්ෂා කරපු පිළිගැනීම එයාට ලැබුණේ නැහැ. වෛර බැඳගෙන අඩාගෙන gedara දිව්වා. අම්මා තාත්තා වාඩි වෙලා බණ අහනවා අම්මා තාත්තා මාර්ගඵල ලැබුවා. මාර්ගඵල ලැබුවා අම්මා තාත්තා ගෙදර ගියා. අම්මා තාත්තට වෙනස් කරන්න බෑ දැන් දුව. දැන් දුව කියන්නේ මගේ රූපෙට බැන්න මම කක්ක කල්ලි කිව්වා. මම හොඳ වැඩක් මේකට කරනවා. දැන් කෙලීම යයි මීට මීට ලඟ වුණා උදේනි රජුන්ට. රජු මේ රූපෙට වසී වුණා. රජු ගත්ත අන්තපුරේට. විසව කළා. දුන්න වැඩි අනිත් පැත්තට. මිනිස්සුලව බැන්නේව්වා, අපහාස කෙරෙව්වා, නිඳා කෙරෙව්වා. කෙල්ලුණක් නැතුව එයාගේ මාධ්‍යය පාවිච්චි කළා. හොඳලාට ඒ කාලේ තිබුණේ නැහැ ටීවී, ඉන්ටර්නෙට් තිබුණේ නැහැ. ඊට පස්සේ අන්තිමේදී එයා දැන් යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ගැන කියනවද එයාටත් වෛර කරන්නේ. ඒ මා ඒ මාලිගාවේ කිය සාමාවතී ප්‍රධාන 500ක්. ඒගොල්ලෝ කුජුත්තර ඇවිල්ලා බණ කියන පුරුදු වෙනවා. ඒගොල්ලෝ ධර්මයේ සිටිනවා. ගෙදර ඥාති ටික ටික ටික ඇතුළට ගත්ත ඥාති කට්ටිය අරගෙන තමන්ගේ මාමල ලව්වා ගිනි තියලා මැරෙව්වා. මොකද්ද ඉවරේ තමාට පිළිගැනීමක් තමාට තැනක් හොයන්න ගියා ඒ තමාට පිළිගැනීමක් හොයන්න මේ හිතට මුල් වෙච්ච ලක්ෂණය මොකද්ද ඒකට තමයි කියන්නේ සක්කාය දිට්ඨිය කියලා එතකොට බලන්න මේක ධර්ම හොයාගෙන යන අපිට තමාට පිළිගැනීම තමාට තැන තමාට නම ඉස්සරහට ආවොත් අහිමි වෙන්නේ මොකද්ද? අහිමි වෙන්නේ ධර්මය. ධර්මය අහිමි වෙච්ච ගමන් අර තමාට තැනක් හොයාගෙන පැටලෙන අරුබුදය එයාට විසඳ ගන්න බැරුව යනවා. ඒ අරුබුදයෙන් එයාට ගැලවෙන්න බැරුව යනවා. මේ නිසා පින්වත්නි මේ සත්වයා දිගින් දිගටම සංසාරයේ සැරිසරා යන්න හේතු වෙච්ච ප්‍රධාන දෙයක් සක්කාය දිට්ඨිය. ඊළඟට සංසාරේ සැරිසරා යන්න ප්‍රධාන හේතුවක් සැකේ. සංසාරේ සැරිසරා යන්න ප්‍රධාන හේතුවක් අන්දානුකරණයෙන් පිළිගැනීම. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ දැන් උන්වහන්සේ ලස්සනට ඒක විස්තර කරන ආගම දෘෂ්ටි. නම් ආගම දෘෂ්ටි කියන්නේ අපිට තේරෙන්නේ නමුත් දැන් තමාට පිළිගැනීමක් තමාට තනක් හොයාගෙන යනවා කියන එක අපිට තේරෙනවා. ඒක තමයි සමිතියක් ගත්තොත් ඒ සමිතිය තුළ තියෙන අර්බුදේ තමයි පිළිගැනීමක් කියවිල්ල. පිරිසක් ගත්තොත් ඒ පුරුෂය හටගන්න අර්බුදේ තමයි පිළිගැනීමක් කියවිල්ල. එතකොට අපේ වැඩේ හරියට කෙරෙන්නේ රණ්ඩුව කට ගන්නවා. අපි එකතු වෙන්නේ යහපත් වැඩක් කරන්නයි. නමුත් ඉස්සරහට එන්නේ තමයි පිළිගැනීම. එතකොට අර වැඩේ නෙමෙයි යන්නේ රණ්ඩුව යන්නේ. මේ නිසා ඒ ගිහි පැවිදි කතාවක් නෑ ඔක්කොම ඒකෙන් බැට කරනවා. මේ ඊළඟට විචිකිච්ඡාගේ සැකේ සීලබත පරමාර්ථ කිව්වේ අන්දානු කරෙන් පෙළවි. දැන් දැන් මෙහි නම් එච්චර නෑනේ මේ රටේ සෙන්චුරි නෑනේ මේ බෑ. සෙන්චුරි කියලා එකක්. නෑනේ. මෙහි තවිල දේවා. පයි දවිල තියෙනවා. එහි ගෙම්බු අදහන්න පටන් ගත්තා. ළඟදී ඉඳලා. ලොකු පිත්තල ගේම්බු ගෙනල්ලා ලස්සන පොය එකක් තියලා රුපියලක් දානවා කටට. ඊට පස්සේ කියන හරි සිරියාවයි. දෙකේ හරි සිරියාවයි කියන ගෙම්බා. දැන් බලනකො අපිට ලස්සන සිරියාවන්ත දේවල් අපේ මගහැරෙන තාලේ නේ. ඔව්. ඊළඟට අර ලාෆින් බුද්දා. මේක විහිළු. බුදුරජාන් වහන්සේ සරණ ගිහින් අපි දන්නවනේ බුදුරජාන් වහන්සේ කවුද කියලා. දන්නේ තුනම වෙන පටලැවිලි. ඒකෙත් ලාෆින් බුද්දගේ පින්තූරය හදාගෙන තියාගෙන ඒකේ කතන්දරේ තියෙන චීන හාමුදුර කෙනෙක් සල්ලි සෙල්ලම් බඩු එකතු කර කර ළමයින්ට බෙද බෙද ගියා. ඒ කාලේ ඉතින් කවුරුත් ගණන් ගත්තේ නැහැ. එයි මට කේයින් තියන්නේ නැහැ. විහිළු කළාට අපහාස කළාට ගණන් ගන්නෑ. ඉතින් එහෙම ගිහිල්ලා අන්තිමට එයා ඒ වුණාට එයාගේ හිතේ මේක තියෙන්නේ තිරිදිල්ල. එයා අන්තිමට එයා ලියලා තිබුණ කොලේ කෑල්ල එක උඹලා මෛත්‍රී බුදුහාඳුනන් අඳුනගත්තේ නැහැ කියලා. දැන් මෙයා හිතුවා දැන් ළඟ හිතේ රිදිල්ල තමයි ඒක ප්‍රකාශ කළේ. ඇයි අපහාස කරන මිනිස්සු? ඊර්මසේ චීන මිනිස්සුන්ට මොකද උනේ? කොණ්ඩෙ බඳපු චීනු. ඊර්මසේ මොකද උනේ? දැන් එයා අපවත් වුණා ඊට පස්සේ බැලුවා දාලා තියෙන උඹලා මයිති බුදුහම දැක්කේ නැහැ. ඒතර චීනු ටික ඔක්කොම අප්සෙට් ගියා. හිතුවා මේ මේ ගිහිල්ලා තියන්නේ කවුද? මයිති බුදුහම hina වෙවි කියලා ලාපින් බුද්ධ හැදුවා. චීනුන්ගේ මුලාවේ අනිතත් වැටෙනවා. එතකොට නමුත් හරියට තේරුම් ගත්තා නම් තමාගේ ශාස්ත්‍රුන් වහන්සේ කවුද කියලා. එයා එයා මේ ලෝකේ බොහොම නැනවත් කෙනෙක්. බොහොම නැනවත් කෙනෙක්. ඉතින් මේ නිසා පින්වත්නි අර අන්දානුකරණින් විශ්වාසය හරි දරුණු විදිහට මගේ සහෝදර හඳුර කෙනෙක් හිටියා. උන්වහන්සේ හම්බුණා දිල්ලි විශ්වවිද්‍යාලෙට. නෑ දිල්ලි විශ්වවිද්‍යාලේ නෙවෙයි දිල්ලි හරිය නෑ. ඔව් දිල්ලි. දිල්ලි විශ්වවිද්‍යාලෙට මේ උපාධිය කරන්න මට උන්වහන්සේට පන්සලට එන්න කිව්වා ඊට පස්සේ මට බාල සහෝදර ආපු කෙනෙක් ඒක නායකහරු කෙනෙක් නැකතක් හදා දුන්නා ඊට පස්සේ මල් පට්ටිය කරන් පියවර 25ක් යන්න කිව්වා ගිනි ගුණටද කොහෙද පියවර 25ක් ගියා ගිහිල්ලා මල් පට්ටිය ජනසරි පූජා කළා පූජා කළා ඊට පස්සේ ඊට පස්සේ ගොතා ඔලොස්ස බලලා තා පොඩ්ඩක් ඉන්න වාහනේ නවත්තලා ඔගලන්ට තුනක් දැන්නේ ඕක මේ පොඩ්ඩක් ඉන්න තාම නගින්නක වෙලා බලලා දැන් නගින්න කිව්වා මම වාහනට නැග්ගුවා නිච්චා හැබැයි ෆ්ලයිට් එක යන්නේ අපිට වෙලාවට නෙමෙයි ඊට පස්සේ දිල්ලි ගියා දිල්ලි ගිහිල්ලා මොනවා හරි මේ මේ දිරවන්න නැති එකක් වළඳලා සුමානයා හිටියේ බඩ යනවා වමන යනවා. උපාධියත් අතහැරලා ලංකාවට වැඩියා. මං ඇහුවා ලෙඩ නැතුව ගිය වෙලාවට වඩා එන වෙලාවෙනි නැකත් බලන් තිබේ. ඇයි ඒක මතක වුණාද? මොකද්ද මේ? සීලබ්බත පරාමාස. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල අගය කරන්නේ වෙලාවද ක්‍රියාවද? ක්‍රියාව. එහෙනම් එයාට තියෙන ප්‍රශ්නේ. බුදුරජාණන් වහන්සේ අය කරන්නේ මොකද්ද? ක්‍රියාව. හරිම ලස්සනයි උන්වහන්සේගේ වචන. උන්වහන්සේ දේශනා කරනවා මේ එක එක 100 කෙනෙක් හීතලේ ගැහිගෙන වතුරේ වෙනවා. සීත කාලේ. උන්වහන්සේ තාර දුකිතල 100 ගෙන් ඇහුවා 100 ඇයි මේ වතුරේ වෙන්නේ? අනේ සමණයන් වහන්සේ මම මේ මේ පව් හොදනවා. නාවින් දීප ඔබ සමහන්ට කරනවා. ඊට පස්සේ ඇහුවා මේ සීයා කවද කරිච්ච පවුද? ස්වාමීනි මේ කරපුවා. එතකොට අද කරපුවා. හිටපොදුන. එතකොට සීයා අද නොකල හිටියොත් තව කිසිවක් නොකරොත් ආම සීලා හිතන්න ගත්තා. ඇත්ත නේනම්. පව නොකර හිටියොත් හොදන දෙයක් නෑ. සීයාට ගිහ සීයා පව නොකර ඉන්න. ගෙදර දිනෙලෙන්ද හොඳටම ඇති කිව්වා. තමන්නේ බුදුරජාණන් මේ පණිවිඩය අපිට එනවාද? මාස දේශනා කරපු දෙේ අපි වාර්තා කරලා අපේ විශ්වාස තියෙන බමුණන්ගේ විශ්වාස ටික. බමුණෙන් ඒව නැකත් වෙන කියන්නේ. දැන් පසුගිය දවසලා සූර්යග්‍රහණයක්. ඇවිල්ලා ඉන්දියාවට සූර්යග්‍රහණයක් ආවා. බමුණට ඔක්කොම රේඩියෝ වලින් කිව්වා. දැන් ඔන්න හිට උදේ උදේ මං හිතන්නේ 9ට සූර්යග්‍රහණ තිබුණේ. බමුණ කිව්වා කවුරුවත් 9 වෙනකන් නාන්න එපා. නවයෙන් පස්සේ නාලා තීවර කන්න කිව්වා. ඉතින් අපි උදේ පාන්දර අපි වෙනදා වගේම ඇහැරිලා අපිට දානි හදාගෙන දැන් අපි ගලවලා අපි ඉන්නවා සතුටින්. මොන නමේට කරවල වුණා. කරවලකින් සෑහෙන කරවලක් වුණා මේ සෑහෙන කරවලක්. ඊට ගා එළි වුණාට පස්සේ මිනිස් ගියා නාන්න දුවගෙන ගියා. මම ඇයි සූර්යග්‍රහණ නැගී කියලා වුණාද? මේ මොකද්ද මෙතන කියන්නේ? සීලබ්බත පරාමාස අන්දානුකරණයෙන් ඇදීම මේ අන්දානුකරණයෙන් ඇදීම තියෙන තාක්කල් එයාගේ විමර්ශන බුද්ධිය වැඩ කරන්නේ නුනේ විමසීම වැඩ කරන්නේ ඊට පස්සේ හැමතිස්සෙම එයා එක දානවා දැන් එයාගේ ජීවිතේට ප්‍රශ්නයක් වුණා අපි ගත්ත නැකත බලලා ඉන්න කෙනෙක් නැකත බලන්නේ නැතුව ගමනක් ගියා ඔන්න වාහනේ හැදුනා මෙන්න මොකක් හරි පිටික බුදුහාමර අනුපාතේ. ඒ මතෙට නැගියා. එනවනේ. ඒ මතෙට එනවා. උඩ යාට දැන් සාමාන්‍ය ලෝකයේ මිනිස්සුන්ට කරදර වෙද්දී දැන් අපිට සුනාමි එද්දී කලාකර මිදෙනවනේ. නැකත් යාඥා කරපියා කියලා බේරුණාද? සුනාමි කලාකර මිදගෙන බේරුණේ නැකත් බාපුව නෙමෙයි. හේතර තිබිච්ච අය නෙමෙයි. මට පැලෑනේ හම්බුණ එක අම්මා කෙනෙක්. ඒ මුහුදු පෙර තනිනේ. ද හෝ ගහන කන්ද මේ කන්ද වගේ පෙරලිගෙන එනවා සුනාමි. දැන් මේ අම්මා වතුරේ පාඩු ගියා. මේ අම්මට කෑ ගැහුණා ඊට විසු භගවා අරහන් කියලා බුදු ගුණ. එක පාඩ කියලා වහේ අරස් අතර තියෙන මුදුල් ලී මේ ලී වැදුනා අම්මා ලී එළුණා ඊරෝසි දුව බබා හම්බ වෙන මාස 9ක බඩ දුව වුණා වතුරට. දුවෙනකට අම්මා ඇවිල්ලා දුවේ බුදුගුණ කියපන් කිව්වා. මෙයාත් කිව්වා. ආයේ ගෙලත් එළුණා. ඒකත් කට්ටිය දෙන්න ගත්තා. මට ඇවිල්ලා දැන් බබා හම්බ වෙන ලොකුයි ළමයි. මට කිව්වා ස්වාමීන් වහන්සේ බුදුගුණ සීකරෙන් කිව්වා. දැන් ඊළඟට සීකරන්නේ නැකද්ද? කේන්දරද? රාහු කාලද මොකද්ද? ආ බලන්න. මේ නිසා අපි බුදුරජාණන් වහන්සේ සරණ යෑම හරි විදිහට කළා නම් ඒ හරි විදිහට කරගන්න එක තමා කර යුත්තේ. ඒක මම උනක්ම කරගන්න ඕනේ. ඒක වෙන කෙනෙකුට කරන්න බෑ. ඔබ ඔබ කරගන්න ඕනේ. මොකද දේශනාවේ තියෙන්නේ තමාව තමා විසින් හදාගන්න ඕනේ කියලා නේද? තමා විසින් තමාව නිවැරදි කරගන්න ඕනේ. සමාජය තමාට රැකවරණ හදා ගන්න ඕනේ. මොකද අපි වෙන් වෙන වෙලාව අපිට ගන්න බෑ. දැන් විශේෂයෙන් මේ ඉස්සරහට එන යුගයේ අපේ රටේ මේ ලෝකෙට දැන් අපි ගත්තත් අර මේ ගිනි කන්ද පුපුරලා ගියපු අලු විශාල අරුබුදයක් ඇති කරගෙන නැද්ද මේ ලෝකේ? ඇති කළා. බැරි වෙලාවත් ඊළඟ අරුබුදේ අපි මොකද්ද කියලා දන්නේ අපි සාධාරණව මේ රටේ තනි වෙන්න බැරිද? එදාට අපිට පිළිටෙන ධර්මයයි. සමහරට අපි දන්නේ නැහැ. අපි ගිහිල්ලා අපි ෆ්ලයිට් එක යනවා. අනතුරක්. අපි ගිහිල්ලා වෙන රටක ගොඩ බලනවා. අපි දන්න මොකක් හරි වෙලා ඒ රටේ පිටෙන් පිටෙන් බැරිලා. ඒතර අපි එදාට තනි වෙන්නේ නැද්ද? අප මවුලට හිටියා කියලා ආරක්ෂාව නැහැ. පිටරට හිටියා කියලා ආරක්ෂාව නැහැ. ආරක්ෂාව ධර්මයේම. ඉතින් මේ නිසා මේ කොටස අල්ලගෙන අපිට බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවාගෙන උන්වහන්සේ ආරහත්ත්වයට පත් වෙන සම්මා සම්බුද්ධ කෙනෙක් විජාචරණ සම්පන්න කෙනෙක් සුගත ලෝකවිදු අනුත්තර උපසිතම සාරති ලෝකවිදු කියේ ලෝක ගැන උන්වහන්සේගේ තාවෝයි උන්වහන්සේ මිනිස්යාට ඉගන්නුවා දෙවියන් අතරට යන්න කියලා. ඔබට ඒ දේශනාව අහන්න හම්බුණාද? නැහැ මම හිතන්නේ නැති ඇති මට මතකයි මේ දැන් ඔය අනුස්සති සූත්‍ර දැන් අංගුත්තර නිකායේ තියෙන අනුස්සති සූත්‍ර බුද්ධ දේශනා ඒ වගේ සිහි කිරීම ගැන උන්වහන්සේ කියනවා හය කරුණක් සිහි කරන්න කියන අතර පළවෙනි එක තමයි කියනවා බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරන්න කියනවා දෙවෙනි එක තමයි උන්වහන්සේගේ ධර්මයේ සිහි කරන්න කියනවා තුන්වෙනි එක උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා කියන රහතන් වහන්සේලාම සිහි කරන්න කියනවා හරි වටිනා මේ රහතන් වහන්සේලා සිහි කිරීම. ඊළඟ එක මේ තමන්ගේ සීලය සිහි කරන්න කියනවා. තමන් මේ මේ වැරදි මිදිලා ඉන්නේ කියලා. ඊළඟ එක තමන් දීපුවා සිහි කරන්න කියනවා. තමන් මේ වගේ දේවල් දීපු කෙනෙක් කියලා. දානේ, ත්‍යාග, ඡාගානෝසති. ඊළඟට සිහි කරන්න කියනවා දෙවියන් ගැන. ඔව් මේ සාදා සීල සුත ත්‍යාග ප්‍රඥා වැඩි මනුස්සයා මනුස්ස ලෝකේ ඊට පස්සේ යස්කරන්න කියන චාතු මහරජික තවතින්ස යාම තුසිත නිමාණ්ඩති පරිණිත වසවත්‍යාදී දිව ලෝක තියෙනවා. මේ දිව ලෝකවල උපදින්නේ මනුස්ස ලෝකේ මේ මේ දේවල් විචාරය. සබ්බා සීල සුත ත්‍යාග ප්‍රඥා ඒ දිව ලෝකේ දෙවියන් තුල තියෙන දේවල් මනුස්ස තියෙනවා කියලා සීගෙදී. මේක අහපු නැති එක්කෙනෙකුට හම්බුණා මේ මේ පාඩෙද්දී. ඒකට හරි ප්‍රශ්නයක්. ඒකද දිව ලෝකයන් මොකටද? රිසෙන් හදන්නේ. දිනුනකොට ඊට පස්සේ මට මේ දේශනාව මට ප්‍රශ්නයක් වුණා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ සද්ධා ඇති කරන්න කියප එක ප්‍රශ්නයක් කියලා. ධර්මචී කරන්න කියප එක ප්‍රශ්නයක්. පින් කරන්න කියලා කිව්ව එක ප්‍රශ්නයක්. ඒ වගේ අර හරිය හරිය කියන දේ අල්ලගන්න මනුස්සයාට අමාරුයි මේ යුගයේ. ඒ නිසා අර ගොඩාක් අයට මේ ලෝකෙන් සමුගනිද්දී මේ මිනිසුන්ට වෙන දෙයම වෙන්නේ. හිස් මිනිසුන්ට වෙන යමක් ඒම අපිටත් වෙනවා නම් ඒක අපේ ජීවිතේම මහා ඛේදවාචකයක් නෙවෙයිද? ඉතින් අපි හිතනවා ඛේදවාචකයක් යන්න ඕනද? ඒ නිසා අර බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ තියෙනවා දෙවියන් අතරට යන්න කියලා හරි අසන දෙයක් තියෙනවා. සෝතානුදත සූත්‍රය කියලා දේශනා කරන අඟුතනිකායේ ඊළඟට සත්තාරූපති සූත්‍රය කියලා දේශනාවක් තියෙනවා මජ්ක්‍ධිමනිකායේ මේ දේශනාවල ටික හොඳට ඇහුවා නම් තමයිට තියෙනවා plan එක plan එක තමන් හදා ගන්න. එහෙනම් එක එක්කිනාට එකිනෙක එක්කිනා කියනට බය වෙන්නෙත් නැහැ, තැතිගන්නෙත් නැහැ, කම්පා වෙන්නෙත් නැහැ, ආතතියෙත් නැහැ. තමන්ගේ අතට plan එක ආවනම් තමන් දන්නවා යන්නේ නේ. දැන් අපි ගත්තොත් ටොම්ටොම් එක වගේ එකක් නෙමෙයි මේක. අපි වාහනේට ඇඩ්‍රස් එක දාලා දානවා එක එක පාරවල අරන් යනවා. මේ මේකක් නෙමෙයි. මේක කිසි බයක් නැතුව ගෙන යන්න පුළුවන් ගමනක්. ඒ නිසා මේ පින්වතුන්ට බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ රේසිත පහදවාගෙන උන්වහන්සේගේ ධර්මයේ කෙරෙහිසිත පහදවා ගන්න ලැබීවා මම දේවතානුසිත චුට්ටක් කියන්නම් ඔබ අහලා නැති වෙතිනේ ගොඩක් අය දැන් ඉස්සර මිනිස්සු මම අහලා තියෙනවා බෝධෙන් තියෙනවා. දෙවියන්ට ධර්මය අවබෝධ කරගන්න බෑ. දෙවියෝ ධර්මය අවබෝධ කරගන්න නම් මනුස්ස ලෝකෙට එන්න ඕනේ. එහෙනම් දෙවියන්ලා ඩිසේබර්ස්ලා. අංග විකලයි. පොප්පලයි චෙක් කරන්න ඕනේ. මොකද හේතුව? දිව්‍යත් කියන්නේ එහෙම ගැඹුරු ලබන එකක් නෙවෙයි. ඔබ දන්නවද බුදුරජාණන් වහන්සේගේ පළවෙනි දේශනාව? පළවෙනි දේශනාව මොකක්ද? ධම්මචක්කපවත්තන සූත්‍රය බහලා තියෙනවද? මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවල් අහලා බුම්මා දේවා සද්දමනුසාවේසු පොළොවවාසී දෙවියෝ මොකක්ද කලේ? සාදු සාදු කිව්වේ නෑ සද්දමනුසාවේසු හඬනගා කිව්වා. ගෝසාවක් කළා. ඒතම් භගවතා බාරාණසියන් 27 වෙනි මිගදායි අනුත්තරම් ධම්මචක්කම් පවතිතං මේ භාග්‍යවතුන් වහන්සේ විසින් වර්ණ සිසපත් මිගදායේදී අනුත්තර ධර්මචක්‍රය කරකවන ලද්දේය අපිවත්යන් සමණේනවා බ්‍රාහ්මණේනවා දේවිනවා මාරිනවා බ්‍රහ්මණවා කියන චලෝකස් ශ්‍රමණේ කෝ ශ්‍රමණෙක් විසින් හෝ බ්‍රාහ්මණෙක් විසින් හෝ දෙවියෙක් විසින් හෝ මාතෙක් විසින් හෝ ලෝකේ වෙන කවරෙක් විසින් හෝ නැවත ආපස්සට කැපෙන්නේ නැහැකේ. ඒ අයුරින් තරක වෙන්නේ නැහැකේ. එතකොට ඒ ඒ දෙවියන්ගේ ගෝසාවහලා පිළිවෙලින් කියලා කියන අකනිටා බඹරුවක්. ඒ ඔක්කොම එදා ධර්මය අහපු අය. මානස ලෝකයේ පස් දෙනයි විචිත්‍ර දිව්‍ය ලෝකෝලයි ධර්මය ඇහුවා. අද වෙනකට අත්රටවල කියනවා දෙවියන්ට ධර්මය අවබෝධ කරන්න බෑ. කොච්චර පරස්පර විරෝධීද? ඊළඟට බුදු දේශනාවේ එක ගුණයක් තියෙනවා. සත්තා දේව මනුස්සානං. ඒ කියන්නේ දෙවියන්ගේ මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ දෙවියන්ට ධර්මය හැසිරෙන්න බැන්නම් ධර්මය අවබෝධ කරන්න බැන්නම් ශාස්ත්‍රුන් වහන්සේ නේද බුදුරජාණන් වහන්සේ ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි ධර්මයේ දේශනා කරන්න දේශේති බික්කවේ ධම්මං මම ධර්ම දේශනා කරනවා පවජන හිතාය පවජන සුඛාය අත්තා හිතා සුඛාය දේව මනුස්සාන දෙවියන්ට මිනිසුන්ට හිතසුව පිණිස මේ ධර්මය කියන්නේ එහෙනම් මේ ධර්මය එන්නේ මිනිස්සුන්ට පමණක් නෙවෙයි දෙවියන්ට එනවා ඒ දෙවිවරු බුදුරජාණන් වහන්සේගෙන් අහපු ප්‍රශ්න ඒවට උන්වහන්සේ දීලා තියෙන උත්තර සංයුතිනිකයේ පළවෙනි පළවෙනි කොටස පුරාවට තියෙනවා. ඒ දේශනාවල් කියවන්න. ඉතින් ඒ සමහර දේශනා දෙවිවරු වහන්සේ හරි බුද්ධිමත්. හරි බුද්ධිමත්. දෙවිවරු වහන ප්‍රශ්න. දැන් ඇතුළට අන්තර්ජාල බයිට අහතව දෙවිවරු නෑනේ. අන්තෝ ජටා භජතා ජටා යටිතා පජා තන්තං ගෝතම පුච්චාමි කෝ ඉමං විජට්ඨේ ජටං ගෞතමයන් වහන්සේ මම මේ අහන්නේ ඇතුළත් ගැට පිටත් ගැට අවුලෙන් අවුලටපත් වෙලා ඉන්නේ කවුද මේ අවුල දෙහාගන්නේ හරි බුදුන් ප්‍රශ්නයක් එතකොට මේ වගේ අහපු දෙවිවරු ධර්මය අවබෝධ කළා හරි ලස්සන දේශනාවක් තියෙනවා නාදිකා කියලා අංගුත්තර නිකායේ ඒකේ තියෙනවා ආන්දහඳුරු අහන්න භාගතුනත් මේ නාතිකා කියන ගමෙන් ගොඩක් තිස්ස මරණයටපත් වෙලා කෙලේ නම් අහලාන ආසල්ලාසල්ලා කොහෙද? ඉතින් උනාස දේශනා කරා මෙහෙම ඉන්නේ. ඊට පස්සේ උනාස දේශනා කරන ආනන්දය 50කට වැඩි පිරිසක් මැරිච්ච අතර අනාගාමි. 90කට වැඩි පිරිසක් සකදාගාමි. 500කට වැඩි පිරිසක් සෝවාන් වෙලා ඉන්නවා. ඒ දැන් ඒගොල්ලෝ දිවි ලෝකෙ ඉපදිලා ඉන්නේ. එතකොට මාර්ගඵලලාභී උපන්නේ කොහෙද? සෝවාන් වෙච්ච උපදින දිවි ලෝකේ. ධර්මය අවබෝධ කරගන්න බැරි ලෝකෙක මාර්ගඵලලාභී උපදීද? ධර්මය අවබෝධ කරගන්න බැරි ලෝකෙක උපදීද? නැහනේ. මේ දේශනාව හදාරන්න ඉගෙන ගන්න වාසනාව ලැබිච්ච කෙනා දෘෂ්ටියකට නැත්නම් මතයකට යනවා මනුස්ස ලෝකෙම මේක කරගන්න ඕනේ කියලා කියෝකේ ඉන්න තමන් කරගන්න දෙයක්වත් නැහැ. නමුත් හරි බුද්ධ දේශනාව හොඳට හැදෑරුවොත් වෙනවා මේ ලෝකේ අපි ආරම්භයක් ගත්තොත් හොඳ ආරම්භයක්. ගිලින ඒ කියන්නේ ගිලිහි නොවැටෙන ආරම්භයක් ගත්තොත් ඒක අවසානයක් කරගෙන යන්න පුළුවන් මේ බුද්ධ සාමයෙන්. මේ ආරම්භය හරියට ගන්න ඕනේ. Tamanට ඕනවට. එක කෙනාට නටන්නේ. තමන්ට උනව ගන්න ඕනේ. තමන්ට උනාට නොගත්ත දෙයක් තමයි. ඒ කියන්නේ තමන්ව කවුරු හරි විහිළු කළා සමහර වෙනවනේ ධර්මයේ පොඩ්ඩක් හැසිරෙන්න ගිහිල්ලා කට්ටිය පල් කළොත් අතාරිනවා. එහෙනම් ඒ තරන්තිය තමන්ට උනවට නෙවෙයි. ඒක කෙනාට උනවට. එහෙම නැතුව තමන්ට උනවට ගත්තොත් හොඳ ආරම්භයක්. ඒක අවසානයක් කරගෙන යන්න පුළුවන් මේ බුද්ධ ශාසනයේ. මේ ජීවිතය කියන්න බෑ. මේ බුද්ධ ශාසනය. අපගත මේ මේ ජීවිතේ හොඳ ධර්මයේ දිනු කළා. අර ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා. එයා ඊළඟ ජීවිතේ දෙවියන් අතරට ගියොත් අනිවාර්යයෙන්ම ඒක දිනු කරනවා. සමහරට ඊට පස්සේ අඹලෝ යයි. සමහරට ඉතින් පිරිනම් පායි. අම්බාව ඒකෙන් දෙකකින් තුනකින් සමහරට මේ භව ගමන කරනකොට ඉවර වෙනවා. හැබැයි ඒක කාටවත් දෙන්න බෑ. කාටවත් දෙන්න බෑ. ඒක තමා විසින්ම ඇති කර ගන්න ඕනේ. කාටවත් මේ අපේ එකිනෙකාගේ ජීවිත අවබෝධය ඔබට දෙන්න බෑ මට ජීවිත අවබෝධය ඇති කරගන්න කියලා එකක් මට දෙන්න බෑ ඔබට ආ ඔයා මෙහෙන් ආ කොහොමද කියලා ආ මම සෝවා යන්න ඊළඟට කරන්න එහෙම එකක් කරන්න බෑ කවදාවත් බෑ ඒක තමා විසින් කරගන්න ඕනේ එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉස්මතු කළ දීම විතරයි බාහිර කෙනෙකුට කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔබ ඒකෙදි අර අර පහ මේ පහ මතක තියාගන්න තුපර ප්‍රයෝජනයි. සීක බල පහ. සීක බල කියලා කියන්නකට සද්ධා සීල සුත චාග පඤ්ඤා මේ පාලියෙන් මේ පහ කියන්න පොඩ්ඩක් නිගමන කියන්න බලන්න සද්දා සීල සුත ඡාග පඤ්ඤා පාලි වචන පහ. ආය කියන්නේ බලන්න. සද්ධා සීල සුත ඡාග පඤ්ඤා මේ පහ තමයි පොඩ පොඩ හරි තමන් අතර ගන්න ඕනේ. සද්ධා කිවි අර බුදුරජාණන් වහන්සේ කරේ පැහැදීම සීලය කිව්වේ තමන්ගේ සීලත්ම සුත කිවි ඒ බුද්ධ දේශනා ගැන තියෙන තමන්ගේ දැනුම චාග කිවි තමන්ගේ පරිත්‍යාගශීලී ගුණය පඤ්ඤා කිව්වේ අර බුද්ධ දේශනා ගලපා ගැනීම හැකියාව ජීවිතයට ගලපා ගැනීම හැකියාව මේ පහ තියාගෙන ඉන්නා දේවතානුස්සතිය වැඩුවොත් බුද්ධ දේශනාවල අපිට සකස් කරන්න දෙයක් නැහැ ප්‍රතිඵල ලැබුවේවනේ ඒක මම ටෙස්ට් කරන්න කිව්ව නෙවෙයි. ඒ නිසා ඒ මේ පහාරයට පුරුදු කරගත්තොත් එයාට අනිවාර්යයෙන්ම දෙවියන් අතර උපදින්න ඒ තියෙනවා. මං කිව්වේ අච්චර වද විඳලා විඳලා විඳලා අජාසත් නිසා බිසා රජුව මරණයට වෙලා උපන්නේ දිවි ලෝකෙනේ. සමච්ච කෙනා. ඉතින්ලා බුදුරජාණන් වහන්සේ කියනවා භාග්‍යතුන් වහන්සේ මම දැන් මහසීනේ සකදාගාමි වෙන්නේ. දැන් ඒ අවස්ථාව අපිට නෑ අද මනුස්ස ලෝකේ. මනුස්ස ලෝකේ හැබැයි අපි කවුරුත් දන්නවනේ මනුස්ස නිසා. ඒ නිසා පින්වත් අපට මේ මේ ජීවිතයේ අපි ඇති කරගන්න ධර්මයේ පිළිබඳ ආරම්භය අපට මේ ගෞතම බුද්ධ ශාසනයෙම සම්පූර්ණ කරගන්න වාසනාව ලැබේවා